දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වන්දි අපි තවත් ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩපිළිවෙලක් නැත්නම් කමඨහන් සුද්ධ කිරීමක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කළ දින ඉඳලා අපි ආරාධනා කරමු ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සඳහා ප්‍රශ්න 17ක් අප වෙත ලැබී තිබෙනවා එම ප්‍රශ්න ඔබ වහන්සේට ඉදිරිපත් කිරීමට අපට අවසර හොඳයි අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලීමයි පරයන්කේ හිඳගෙන ඉරියව්ව දෙසට සිත යොමන යොමු කරන විට උඩුකයෙහි ඉහළ කොටසට අවධානය යොමු වේ ඇතැම් අවස්ථාවලදී හිසෙහි ඉහළ නලියනවා දැනේ හිසෙහි ඇතුළත නලියනවා දැනේ මෙය ක්‍රමයෙන් අඩු වී යයි වෙනදාමෙන් සිත දැකිය හැකි එක තැනකට කොටු වූ දෙයක් ලෙස නොහැකි බව වැටහි. එනම් සිතයයි දෙයක් දැකිය නොහැකි බව වැටහි. මෙසේ සිටින විට වරින් වර සිතවිලි පැමිණෙන අතර ඇතැම් සිතවිලි දිගේ යන බව වැටහි. මෙසේ සිටිනා විට දෙයස් ඉදිරියේ ආලෝකය සමග වේගවත් චලනයක් නලියනවාක් මෙන් දිස්වේ. මේ අතරතුර විවිධ සිතවිලි පැමිණෙන අතර මුලදී ඒවා පැහැදිලිව පෙනුණත් පසුව ඒවා ක්‍රමයෙන් බොඳ වී චිත්‍රමින් ඡායාවන් ලෙස පෙනේ. ඇතැම් විට කතාව පමණි. රූප නොපෙනේ. මෙසේ සිදුවී ඉන්පසු මෙම සිතවිලි ඔළුව පිටිපසින් පැමිණෙන බව දැනෙන අතර එම සිතවිලි පෙනෙන බවක් නොපෙනේ. මෙම අරමුණු එනම් ශබ්ද සහ සිතවිලි නලියන දෙසට පැත්තකින් වෙනම සිදුවන බව පෙනේ. ඒ වාට අමනාපකම් ඇති වුවහොත් ඒ වාද දැකීමට හැකි වෙයි. වේගවත් බවක් වැටහි. එවිට ඔළුව ඇතුළතත් පිටතත් නොවැටහි. ඇතැම් විට ආලෝකමත් ගතියක් උඩුකයෙහි උඩුකයෙන් භාගයක පමණ පැතිර ඇති බව වැටහි. කයෙහි සැහැල්ලුව දැනේ. ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා කරුණාවෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේ මුළු රචනය පුරාම තියෙන අර පටන් ගන්නකොට සීමාවක්, ඉමක්, මරියාදාවක් ඇතුව තියෙන හිතවිලි අන්තිමට බොඳ වෙලා යනවා. එතකොට හිත ඇතුලේ ඉන කම්පන චංචල දිහා බලපෑක ඇතුලේද පිටද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මොනම දෙයකවත් සීමාව නැහැ. එහෙම නැත්නම් කොනක් නැහැ, ඉමක් නැහැ, වැටක් නැතුව දිය වෙලා ගියාට පස්සේ දේවල් නැති වුණා වගේ කියලා තමයි අපි හිත කියන්නේ. ඒ නිසා බුද්ධ ඥානanse අපිට කියනවා ආස්වාසිය මුල බලන්න කියලා සීමාවක් නැහැ. අග බලන්න සීමාවක් නැහැ. ඒතර අපි මොකේද ආස්වාසිය කියලා කියන්නේ. පිටත ප්‍රසආසය පටන් ගන්නවා. ඉතින් අන්තිම බලනකොට ඒකට දකින්නකොට ආස්වාද ප්‍රසආස දෙක සම වෙනවා. පේන්න වෙන් කරගන්න බෑ. ඊට පස්සේ ආශ්වාස ප්‍රශ්වාස බැලුවත් පිම්බි මැකිලම් බැලුවත් ඔක්කොම සමානයි. අර පිටකොන්ද විතරක් බැලුවොත් ඔන්න පේනවා මේක ආශ්වාස මේක ප්‍රශ්වාස කියලා. හට ගන්න තැන ඉවර වෙන තැනයි කොයි වෙලාවක ඔහිත ගියොත් අර සීමා මරියාදාවල් නැතුව ඔක්කොම නිකන් මේ බලුවමනයක් වගේ කලවන්නේ. අර වෙන් කෙරුවොත් විතරයි තණ්හාව ඇති වෙන්නේ. වෙන් කෙරුවොත් විතරයි මාන්නයක් ඇති වෙන්නේ. වෙන් කරනකොට විතරයි මමෙක් ඇති වෙන්නේ. ඒ ඔක්කොම බොඳ වෙලා ගියාට පස්සේ ඒකෙන් කතන්දර ගොතන්නත් බෑ, සැලසුම් හදන්නත් බෑ, ප්‍රේම කරන්නත් බෑ. ඉතින් ඒ නිසා අපි ආයෙතර සීමා මරියාදවල් ඇති ලෝකෙට ආයෙ කඩාගෙන එන්න හදනවා. මේ දේවල් නැතුණා වාගේ, දේවල් වල වටිනාකම් නැතුණා වාගේ. ඉතින් බුදුජානනාංශය කියලා තියෙන්නේ බලාගෙන ඉන්න ඕනම දෙයක මුලයි යගයි දෙකේ කිසිම දවසක මොනම සීමාවක්වත් නැහැ. ඒකෙත් ඉඳි අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම සිද්ධ වෙනවා. ඒක බලන්න බයයි. ඒ නිසා මැද ඝන බහල වෙච්ච කොටස බලාගෙන අපි කතන්දර හදනවා. නම් වනන් දෙනවා. සීමා මරියාදවල් දාගන්න හදනවා. ඊට පස්සේ ಜಾතිවාදයි, ආගම් ભેදයි, කට්ටිවාදයි හදනවා. ඒ නිසා කොයි වෙලාවක හරි බොඳ වෙලා ගියාට පස්සේ පේන්නේ ජීවිතේ රසස්වාදේ නැති වුණා වගේ. දේවල් දිහා බලපුවාම එන අර විචිත්‍ර භාවයේ, සිද්ධි බහුල භාවයේ ඩ්‍රැමැටික් නේචර් එක නැතිලා යනවා. ඉතින් අපි ඒකට ඇස් දෙකම් කරනවා කනට කන් කරඬු අයින් කරලා කන සුද්ධ කරලා බලනවා. ඔක්කොම අතගාලා බලනවා මේ ඉඳුරන් සවුත් වෙලා තියලා. ඉඳුරන් නෙවෙයි. ඒක භවනා කරගෙන යනකොට වෙන එකක්. ඒ නිසා ඒකට අනුග්‍රහ කරනවා කියන එක ලේසි නෑ. උගව දෙනෙක් හිතන්නේ එහෙම නෙවෙයි. උගව දෙනකොට මේ මේ බලාන හිටපු දේ විපරිණාම වෙනකොට විකෘති වෙනකොට අසුබ වෙනකොට බලාන ඉන්න බෑ. මේ ඒකේ මේ පෙර ලකුණු ඔය පෙන්වන්නේ කොයි එක වුණත් බලාගෙන ඉන්න විනෝට එන්ටෙන්ට එන්ට බොද වෙනවා. නිකන් අහ බලා මේ හෙවණැල්ලක අවුව පායලා තියෙන තැනක වාඩි වෙලා හොඳට බලන්න හෙවණැන්ඩයි ආලෝකයයි දෙක අතරමැද කොටස හැටි. ඉඩක් නැහැ. ඒ නිකන් බොඳ වෙලා යනවා. මෙතන හෙවණැල්ල මෙතන හෙවණැල්ල නැහැ. ඒ දෙක අතර ලොකු තනි ඉරක් නැහැ. ඒ ඉර අපි දාගන්න එක. හොඳට බලන්න බිම වාඩි වෙලා තමන්ගේ හෙවණැල්ල දිහා බලන්න. අන්ධකාරයයි ආලෝකයයි අතර ග්‍රේ ඒරියා එකක් තියෙනවා. ඒක මහ විශාල කොටසක්. අපි හිතනට වැඩිය. ඒක දකින්න කැමති නෑ අපි. අපි කැමති රෙසලූෂන් හදාගෙන ફોකස් කරලා හරියට ෂාප් ඉමේජ් එක ගන්න හදනවා. ඒක තමයි තණ්හාව ඇති වෙන්නේ. ඒක බොඳ වෙලා ගියාම එන්නේ නැහැ. ඉතින් බොඳ වීම තමයි විරංජනේ කියලා කියන්නේ. ඒක තමයි බුදුජානන්සේ පාවිච්චි කරනවා නිබ්බින්දති කියලා. වින්දනේ නැති වෙලා, නිර්වින්දනේ වෙලා. විරංජනේ වෙලා යනවා. ඊට පස්සේ විමුක්තියක් ලැබෙනවා. අපිට පේන විරංජන වෙනකොට ඇහ කන සවුත්තු වෙලා දේ හොඳ නැහැ හැපි හැපි අපි ආයෙ බලනවා. නමුත් මේකට අනුග්‍රහ කරන්න ඉගෙන ගන්න අපි යන් ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. කාය එක කාය සංකාර සංසිඳීමින් පැය භාගයක් පැයක් පැයකමාරක් පමණ කාලය වැඩි කරමින් පුහුණු සිත කය සංසුන්නේ. නැවත කාලය අඩු කරමින් සිත කය සංසුන් බව ඉඳ ගන්නකොටම සංසුන් බවට පත්වන තුරුම පුහුණු කළෙමි. නාසිකාව ළඟ දැනෙන සිහින් දැනීමක් පමණි. ස්වාමීන් වහන්ස මෙසේ පුහුණු කිරීමෙන් පසු මාහට දැනුණු දෙය නම් සිහින්ව අල්ල අත්ල අවටින් පටන් ගන්නා රස්නයක් මුළු කය පුරාම පැතිරෙන බවත් නැවත මුළු කයේම එනම් උදරයේ සිට ඉහළට ගමන් කර සම්පූර්ණ ආශ්වාස ප්‍රශ්වාසයත්ය. මේ අතරද නාසිකාව ළඟ දැනෙන සියුම් දැනීමක් දැනේ. ස්වාමින් වහන්සේ මේ සියල්ලම බලා සිටීමක් පමණි. දෙක මේ අවස්ථාවේදී පර්යංකයෙන් නැගිටෙමි. මීට පෙර සමහර අවස්ථාවක රසණයක් දැනෙන්න පටන් ගන්නකොටම සිත එතනට යොමු කරනකොටම ය නැති වී බිමට කය ස්පර්ශ වී ඇති ස්ථානවල වේදනාවක් දැනේ. පටන් ගන්නා අවස්ථාවේදීම සිත එතනට යොමු කරන විට මාරුවෙන් මාරුවට ඇතිව නැතිව යන බවද දැක්කිමි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මාගේ කමටහනේ හරි නිවැරදි මඟ කියාදී ඉදිරියට පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් ඊතා යටහත් පහත්ව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. තව පොඩි දෙයක් තියෙනවා. ස්වාමීන් වහන්ස මේ සෑම විටම මොනවත් ආත්ම නොකට බලා සිටීම පමණක් කළ යුතු බව හැඟේ. ඔය කියන්නේ සඳහන් කරලා තියෙන විදිහට කාය සංස්කාර පැය භාගයකින් පැය කාලෙකින් සංසිඳුණා කියන එක කාටවත් එහෙම හිතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පරිසරයේ හොඳ නම් එහෙම වෙනවා. එහෙම කරන්න පුළුවන් නම් මට ඕන වෙලාවට මේ කාය සංස්කාර සංසිඳවන්න පුළුවන් උස්සන්න පුළුවන්. ඒක තමයි ආත්මික කියන්නේ එහෙම එකක් නෑ. ඒක හිතන වෙලාවට වෙනවා. නමුත් හොඳට පටලව සක්මන් කළාල වාඩි වෙලා මොනවත් නොකර හිටියොත් සංසිඳන එක විතරයි වෙන්නේ. නැටුවොත්, දඟලුවොත්, තිල්ලුවොත් ඉතින් සංසිඳෙන්නේ නැහැ. ඒ නිසා බුදියන් ඉන්න කොටියට බුදියන් නරින එක විතරයි භාවනා කරනවා කියලා කියන්නේ. tempat වෙච්ච හිතට tempat වෙන්න අරින්නේ. ඕක මේ ආරක පස්සේ හොයන්නයි මේක පස්සේ හොයන්නයි දඟලන්න පටන් ගත්තොත් මේ කලත්තු කරනවා වගේ නැවත නැවත මණ්ඩි මිදෙන්නේ නැහැ. ඒ මණ්ඩි මිදුණට පස්සේ පේනවා මන්දි මිදෙන්නේ ධර්මතාවයකට ඊට පස්සේ එන දේවල් එන්නේ ධර්මතාවයකට හේතු ඇතුව එනවා ඒත් නැතුව යනවා බලාගෙන හිටියොත් ඒක තමයි අමාරුදී බලාගෙන හිටියොත් ධර්මතාවයක් වැටෙනවා අත දැම්මොත් මම ආයෙනේ වැඩෙනවා එහෙ නැත්තම් සක්කාය දිට්ඨිය වැඩෙනවා එහෙම නැත්තම් මාන්නේ වැටෙනවා ඒත් එක්කම අනිවාර්යෙන් පශ්චාත්තාවයක් එනවා ඉල්ලනදී වෙන්නේ නැහැ වෙනදී බලන්නට ගියාට පස්සේ කවදාකවත් බලාපොරොත්තු සුන්වීමක් වෙන්නේ නැහැ ඉතින් ඒ කලාව තමයි අපි මේ ඉගෙන ගන්නේ අයෝනිසෝ මනසිකාරය කියන මේ තටමන එකේ ඉඳලා යෝනිසෝ මනසිකාරය කියන මේ සිද්ධ වෙන දේ වෙන්නදලා බලන ඉන්න එක තමයි විපස්සනා ආදී අපි කරන දේ. ඒක ඇත්තටම නොකරන දෙයක්. දේ කරන දේ නොකර සිටීමක් තමයි කියන්නේ. නමුත් අපි වචනෙට කියනවා භාවනාව කරනොයි කියලා. කරනොයි වුණාට කිරුමක් නැහැ. කෙරෙන දිහා දිහා බලන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මාගේ තෙවැනි වார்த்தාවයි. මාහට සක්මන් භාවනාවේදී කිසිදු ආකාරයකින් යෙදීමට නොහැකි යයි මාගේ දෙවැනි වார்த்தාව ඉදිරිපත් කළ විට ඔබ වහන්සේ දුන් දුන් උපදේශ නම් එය කොහොම හරි කළ යුතු බවයි. පළමුව ඔබ වහන්සේට මාගේ নমස්කාර පූර්වක ස්තුතිය. අදිෂ්ඨාන පූර්වකව සක්මනෙහි යෙදෙමින් ඊයේ සක්මන් භාවනාවේ යෙදෙන විට සක්මන් වේගය පියවර 4කින් අඩු කරමින් විනාඩි 40ක් පමණ භාවනාවේ යෙදෙමි. මුලදී වම දකුණ ලෙස මෙනෙහි කරමින් සිටියද වේගයේ මදක් අඩු කළ අඩු කළ පසු එසේ මෙනෙහි නොකිරිමි. පියවර එසවන හා තබන විට පියවර ඉදිරියට ඇදෙන විට નિરાයාසයෙන් සිත පියවර වෙත පිහිටන්නට විය. වේගය තවදුරටත් අඩු කළ විට මාහට ඇස්වලට බර ගතියක් දැනෙන්නට විය. එය පරයන්කය තුල ආනාපානයේ හිඳ ඉන් මිදුණු පසු ඇස්වලට දැනෙන බරගතිය මෙනි. වේගය බොහෝ අඩු කල විට මා පියවර ඉදිරියෙන් අඩි දෙකක් පමණ දිගට සියුම් ආලෝක ධාරාවක් වැනි එළියක් පෙනී නොපෙනී යන්නට විය. කීප වරක් මේ දුටිමි. විටක පියවර තබන බවක් නොදැනුණු තරම්ය. බාහිර ශබ්ද ඇසුනද නොදැනීම යලිත් සිත පියවරවලට යොමු විය. සක්මන අවසනදී ආරම්භ ස්ථානයට විත් නතර වී මා සක්මන් භාවනාවේ මිදෙමි සිටුවෙමි. ඒ සමගම මාගේ ශරීරයේ ඉදිරිපසින් කළු පැහැති මිනිස් රූපයකට සමාන ඡායාවක් ඉදිරියට ඇදී ගිය අතර ඉදිරියට යන්න යන්න එය උසින් වැඩි විය. එකක් ඈතට යන විට තව ඡායාවක් නිකුත් විය. මෙසේ ඡායාවන් හතරක් පමණ දුටිමි. සෑම ඡායාවක් වටේම නිල් පැහැති ආලෝකයක් තිබුණි. එය දකින්නවත් සමගම මාහට තදබල කැරකෙවිල්ලක් මෙන් දැනුනි. මම දැස් තද කර වසා මදක් හිඳ ඉක්මනින් ඉක්මන් පියවරින් සක්මන් මළුවෙන් පිටට ආවෙමි. තවද සක්මන කළ ලනු පැඳුර විටක මාගේ ඉදිරියේහි මුළු බිම බිමම දක්වා පැතිරී තියෙන බවක් කීපවරක් දුටිමි. මෙවැනි දේ අත්දැකීමට වන්නේ සක්මන් භාවනාවේ යෙදෙන ආකාරයේ කිසියම් වරදක් ඇති නිසා වෙන්දයි යන්න මා වෙත අනුකම්පාවෙන් පැහැදිලි කර දුන මැනවි. පෙරුවන් සරණයි. භාවනාවේදී සිදු වෙන දේවල් වල කවදාහකවත් අකුසලයක්වත් නැහැ, වැරද්දකුත් නැහැ, ප්‍රශ්නකුත් නැහැ. කරන දේ විතරයි වැරද්ද තියෙන්නේ. මොනවා කරුවත් වැරදි. ඒ නිසා භාවනාවේ මතුවෙන දේවල් හොයන්න ගියත් වැරදි. ඒව මතුවෙන්නේ ඒවට හේතුවක් ඇතුව ඒව මතුවෙන දේවල් කරන දේවල් නෙවෙයි. අපිට බග වෙන්න වෙලා තියෙන්නේ චේතනාම්බික වේ කම්මං අදන්. චේතනා පූර්වක මොනවාරි කිරුවොත් කර්ම රැස් වෙනවා. චේතනා නැතුව සිදුවෙන දේ මනිනවයි කියලා කියන්නේ තහ කියන නයි ඔඩොක්කේ දාගන්න වැඩක්. ඒක යෝගාවචරෝ කලින්ම තේරුම් ගන්න ඕනේ භාවනා දිශින කිසිම දෙයකින් යෝගාවචර පණිවිඩයක් නැහැ. ඒ පණිවිඩය ගන්න ගියොත් වර්තමාන මොහොත පයින්නවා. මම දැන් මෙතන කියන එක පැනලා තමයි අපිට මේ වුණේ මොකද්ද වෙච්ච දේ මොකද්ද කියන්නේ අතීතයට හිත ගිහිල්ලා. එදා වෙච්ච දේ ගැන තැවෙන ගතියක් තියෙන එක පෘථක්ජනකමක්. පුළුවන් තරම් බලන්න ඒකෙදි දැන් තමන් ඉන්නේ ඉතියවට වර්තමාන මොහොතේ හිත ගන්න පුළුවන් වුණොත් වර්තමාන මොහොතේ හොඳටම පිවිතුරුයි හොඳටම පිරිසිදුයි හොඳටම නිර්මලයි. ඒ වෙනුවට මොනවා වෙච්ච දේ හෝ හීන හෝ මොනවා හරි අතක ගහින්න වෙනවා කියලා කියන්නේ කක්කට ගන්නවයි කියන්නේ. පුරාණේ අත ගන්නවා කියලා කියන්නේ. තමන්ගේ කක් අත ගන්න. ඒකට යන්න දුන්නා නම් ඊගාට එන පිරිසුදු චිත්තක්ෂණයට නාම චිත්තක්ෂණ විවෘත වෙනවා. ඉතින් අපේ හිත හරි කැමැති ඒ පහරපු දේ හැලිච්ච දේ අතක ගයින්ද ඊගාට එන ඒකෙන් ඊගාට එන චිත්තක්ෂණේ පිරිසුදු චිත්තක්ෂණේ මගහරිනවා කියන එක අපිට තේරෙන්නේ මොකද චිත්තක්ෂණ ඉදිරියට චිත්තක්ෂණ මොනවත් නැහැ. ගියේ එකේ සිද්ධි බහුලකමක් තියෙනවා. ඒ නිසා අපි පේන නිර්මල වුණත් කමන්නේ පිරිසුදු චිත්තක්ෂණ අතහැරලා වෙච්ච දේවල් ගණන් කර කර ඉන්නවා. ඒ ඉස්සරහට යනකොට ඔය ඔය ඒ මෝඩකම නැති වෙනවා නැතිලා කියනවා සිදුවෙන දේ හොඳයි. ඉස්සරහට චිත්තක්ෂණේ අනිවාර්යම නිවන් දැකලා තියෙනවා. ඒක නැති කරන්න තමයි අපි මේ එක එක දේවල් වලට හිත බඳලා මේ කතන්දර ගොත ගොතා එහෙම නැත්තම් ප්‍රපංච කර කර යන්නේ. මුළු මුළු ලෝකේ තියෙන දැනුම සියල්ලම ප්‍රපංචයක් විතරයි. වර්තමාන හිත පවත්තන්න දෙන්නේ නැති වෙන්න කරන කෝලමක් විතරයි. අපි ඒක එහෙම තියේදී කොච්චර කෝලම් තිබුණත් වර්තමානට හිත ගන්න ඒකට කියනවා ක්ෂණය පන්නගත්තේ නැහැ කියලා. ඒක නිසා සරුවචනාංශي සඳහන් කරනවා අහෝ ක්ෂණේම පන්නා නොයාවා. කනෝ වේමා උපච්චකා. මේ අනම්මනම් කතාවල් වලින් මගේ ක්ෂණේ පන්නන්න දෙන්න එපා වහාම නැවත ගෙනාලා වර්තමානයේ තියන්න ඒ තාක්කල් තමන තමන් අනුකම්පා කරනවා. ඔය ඇයි එහෙම හතර දිනක් පිට වෙලා ගියේ ඇයි මේක කළු පාට උනේ කියලා හොයන්න ගියොත් අනිවාර්යයෙන් වර්තමාන මොහොතේ නැහැ. අන්න ඒක තේරුම් ගත්තා නම් කමඨාන සුද්ධ වුණා වෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. පරයන්කේ හිඳ මම දැන් මෙතන සිටිමි යන්න මෙනෙහි කර ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු විය. ටිකෙන් ටික ආශ්වාස ප්‍රශ්වාසයේ තුනී වී ගිය අතර ප්‍රශ්වාසයකින් පසු ඊළඟ ආශ්වාසයට ඇති පරතරය වැඩි විය. අන්තිමේදී ආශ්වාස ප්‍රශ්වාස ස්පන්දනයක් මෙන් හැඟී ගොස් එයත් නැති වී එදෙස බලා සිටියෙමි. විටින් විට නාස්පුඩු වලින් වාතය ඊතා සිහින්ව ගලනමින් දැනුනමුත් ආශ්වාසය හෝ ප්‍රශ්වාසය ලෙස හඳුනාගත නොහැකි විය. පරයන්කෙන් නැගිටින තුරුම මේ తත්වය තිබුණු අතර බාහිර ශබ්ද, සිතවිලි ආදී දැනුණද බාධාවක් නොවිය. සක්මන් භාවනාව මුලින් වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කළ අතර යටිපතුලේ හා ශාරීරික වේදනා කෙරෙහි වඩා සිත යොමු විය. වැලිමලුවේ සක්මන් කරන විට වර එක යටිපතුලේ වැලි කැට ඇනෙන විට දැනෙන වේදනාව ක්‍රමයෙන් වැඩි වී කකුල දිගේ ඉහළට ගොස් තුනටිය දක්වාම විහිදුණු අතර වම හා දකුණ මාරු වෙමින් එම වේදනාව ෂණිකව ඇති නැතිවීම නිසා තරංග පෙළක් මෙන් එම වේදනාව දැනුනි. ඒන් යම් ආශාදයක්ද ලැබීමි. එම දැනීම ලනුපැදුරේ සක්මන් කිරීමේදී නොලැබෙමි. ඔබ වහන්සේගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉටු වේවායි පතමි. උමලකේ සඳහන් කරලා තියෙනවා බලාන බලානකොට ආස්වාද ප්‍රසාද දෙකේ වෙනස දැක ගන්න බෑ. ඒ වෙනස දැක ගන්න බෑ කියලා කියන්නේ ආස්වාසේ නිමා වෙනකොට තිබුණ දෙයට මොනවා වුණා කියලා හොයන්න බෑ. ඊට පස්සේ ආය ප්‍රසවාසයේ පටන් ගන්නවා කොහේ තිබිලා ආවද කියලා දන්නේ නැහැ. අන්න එක දිහා බලනකොට ආස්වාසේ නිමාව ප්‍රසවාසයේ නිමාව පටන් ගන්නකොට නම් මේ දෙක අතර වෙනසක් තියෙනවා වගේ පේනවා. සමුදේ බැලුවොත් නිමාව බැලුවොත් කනකාටුක ඉඳලා හිතාවත්, සද්දක ඉඳලා හිතාවත්, වේදනාවක හිතලා ඉඳලා හිතාවත්, ආස්වාසේ ඉඳලා හිතාවත්, ප්‍රසවාසයේ ඉඳලා ආපහු එන ගමන සියල්ලම සමානයි. හිත කොහේ රස්තියාදු ගියත් ගිහිල්ලා නැවත gedere එන ගමන එකම රසය තියෙන විමුක්ති රසය විතරයි. Nirodhe පමණයි. හට ගන්න හැටි හිත පිට යන හැටි ආස්වාස ධාන ප්‍රසවාසන කියලා හට ගන්න හැටි බැලුවොත් নানা ප්‍රකාර විස්තර තියෙනවා. ඒක තමයි අපි මේ දෙකල් සංසාරේ හිටියේ. දැන් හිමීට අවධානය දානවා ගියේ එක මොකක් වුණත් ආපහු එන ගමන බලන්න විමුක්ති රසය විතරමයි තියෙන්නේ. ඒ නිසා ඒක දැනගෙන එන දේවල් වලට තමයි හිත ඇදෙන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් දැනගන්න ඕනේ ඒකෙන් හිත නන්නත්තර වෙනවා. කතන්දර ගොතනවා. කිලෝරක් නැති අකුසල් කරගන්න. කොහේ ගියත් කවන්නේ අපෝ එන හැටි බලන්න. නැත්තම් ප්‍රසවාසී ඉවරෙන හැටි බලන්න. ආශාසී ඉවරෙන හැටි බලන්න. සද්දයක් ඇවිල්ලා ඉවර වෙන හැටි බලන්න. වේදනාවක් ඇවිල්ලා ඉවර වෙන හැටි බලන්න. හිතවිල්ලක් ඇවිල්ලා ඉවර වෙන හැටි බලන්න. මොකේ ඉඳලා පටන් ගත්තත් ඉවර වෙන හැටි හැම කෙනා මටත් එකයි බුදුහාමරටත් එකයි. නිසා කොහොමද බුදුහාමුදුරුවෝ මේවා දිහා බලන්නේ කියලා දැනගන්න ඕනේ නම් ආර්යයන් වහන්සේලා කොහොමද මේවා දිහා බලන්නේ කියලා දැනගන්න ඕනේ නම් සීක පුද්ගලයා කොහොමද බලන්න ඕනේ කියලා දැනගන්න පටන් ගන්න දේ මොනත බලන්න එපා. ඉවර වෙන හැටි බලන්න. ඔක්කොගෙම තියෙන සමතාවය. හැබැයි හරිම කම්මැලි. හරිම නීරසයි. ඒ නිසා බුදුහාමුදුරුවනේ වඩිනු මැන කියලා කියන්නේ. ආවොත් කිසි කෙනෙකුට කිසිම උනන්දුවක් ඇති වෙන එකක් නැහැ. බුදුහාමුදුරුවෝ දකින්න ඔය දැක්කේ නැති හින්දා මල් කෙනලා පූජා කරාට දැක්කොත් නම් මලක්වත් දෙන එකක් නැහැ. ඒ මේකේ කියන හරියක් කියන්නේ මේ ඡේ වෙන හැටි බලන්න, වැය වෙන හැටි බලන්න කියලානේ. නිරෝධය බලන්න කියලානේ. බණකොට ආනන්දමයිත්‍ය හාමුදුරුවෝ 1956 ලියුමක් කියලා දුනා අනේ බුදු මිනිඳු නොවැඩිනු මැන. මේ ඉන්න කට්ටිය දැක්කනම් මේ බුදුහාමුදුරුවෝ හරි ස්වරූපේ ඔය එක්කෙනෙක්ව බුද්ධ ආගමේ ඉන්නේ නැහැ. අර මවාහගත්ත බුදු රූපයක් අල්ලන්න වැඳ ඉන්න පුළුවන් ධාතු මනසිකාරය ධාතු වන්දනා කරන්න පුළුවන් මල් පුදන හිටියානම් පයින් ගහයි ළඟට යනකොට එන්නේ පමයි ගාවට තොවි ඒ මේක අල්ලගෙන නට නැටිල්ල පිළිමයක් අල්ලගෙන ධර්මයෙන් මොකද වෙන්නේ මම ඊමකට බුදුහාමර පයින් ගාන ගන්නෑ මම අර කිව්වට ගණන් ගන්න එපා දැක්කනම් බුදුජාතක පෙන්වන්න හදන දේ දකිනවනම් අපි මේ බුදු පිළිම කරලා නටන නැතිල දිහා බලනකොට අපි කොච්චරක් අන්‍යාගමිකද කියලා තියෙන්නේ. අනේ භෝගහ කල්ලා නටන නැතිල. අනේ බුදු පිළිමයක් කල්ලා නටන නැතිල. ඒ නිසා අපි බුදු හාමුදුරන්ගේ රූප පැත්තක තියලා දේශනා කරන ධර්මයේ බලන්න හිත රත්තියාදු ගියාට gedara බලන්න අවසෙන ගමන බලන්න ප්‍රසවාසයේ ඉඳලා එන හැටි ආස්වාසයේ ඉඳලා එන හැටි හැකිලිමේ ඉඳලා එන හැටි පිම්බීමේ ඉඳලා එන හැටි වේදනාවේ ඉඳලා හැටි සමරසෙ තියෙන. ඒකෙන් මේ බුදුහමරු ළඟමයි අපි ජීවත් වෙන්නේ Nirodhe බලනවා නම්. ක්ෂය වීම බලනවා නම්. ඒතර දේවල් අතර වෙනසක් මොකක්වත්ම නැහැ. දේවල් අතර තියෙන කතන්දරේ පටන් ගන්නකොට විතරයි. ඉවර වෙනකොට ආමංගල්‍යයත් වෙනකොට හැටි එකයි මංගල්‍ය ඉවරන හැටිත් එකයි. ඕනේ මගුල් ගෙදර කිවරන හැටි බලන්න ආමංගල්‍ය කිවරන හැටිම තමයි. ඒක නිසා යන්න ඇරලා පස්ස දිහා බලන්න අපි අංගිකා ප්‍රශ්න. තෙරුවන් සරණයි. අවසරයි අතිගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්ස. මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. එහෙත් මා අද අලුයම භාවනා කාලයේදී ලද අත්දැකීම් සහ අත්විඳීම් ගැන ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සක්මන් භාවනාව ආරම්භ කළොත් හොඳයයි සිතමි. අද අලුයම 3:50ට පමණ මම උඩුමහලේ ඇතුළත සක්මනට ගොස් පුරුදු පරිදි යහුසුළු ගමන් වාර 7කට පසු විනාඩි 5ක් පමණ දකුණ වම දකුණ වම වශයෙන් මෙනෙහි කරමින්ද හැරෙන විට හැරෙනවා හැරෙනවා යයි මෙනෙහි කරමින්ද සුපුරුදු ගමනින් නැවිද්දෙමි. මා නොදැනුවත්වම මෙනෙහි කිරීම නතර වී ඇති බව දැනුනි. කයට ඔහේ යන්නට ඉඩ හැර සතියෙන් බලා සිටියෙමි. මෙසේ විනාඩි 30ක් පමණ ගිය විට කයට අමුතු සැහැල්ලුවක් දැනෙන්නට වූයෙන් හිත තදින්ම කයට යොමු කෙලිමි. දැන් මගේ ගමන ඉතා හෙමින්ය. කය පවා නොදැනෙන තරම්ය. ඒ නිසයි කයේ සැහැල්ලුව යයි සිතා එලෙසම යන්නට ඉඩ ඇර බලා සිටියේ. මට මාව නොදැනේ. චූටි බබෙක් අම්මා එනතුරු බලා නොඉඳ තමාම නැලවෙමින් පැද්දෙමින් දැස් අඩවන් කර තද නින්දට යොමු වන්නාසේය. වැටෙන්නේද නැත. ගමන නවත්තන්නේද නැත. ඒ වේලාවේ මේ සක්මන පවා ආරම්භක අවස්ථාවට වඩා ගෙවන් වීගෙන යන අවස්ථාව කොතරම් සැහැල්ලුද විවේකද ප්‍රීතිජනකදයි හැඟෙනවත් සමගම මගේ කය මට මොනතරම් සාදර වෙලාද මනස කීකරු වෙලාද ඇත්තෙන්ම මට දැනුනේ මහත් ප්‍රීතියකි ප්‍රමෝදයකි ඇතුළත කතා කොහෙ ගියාදැයි නොදැනිමි. මෙසේ කායික හෝ මානසික කිසිදු විඩාබර ගතියක් නැතිව විනාඩි 50ක් පමණ සක්මනේ යෙදුණෙමි. පර්යංකය සඳහා භාවනා ශාලාවට බැසීමට සිත ඉඩ නොදුන් නිසා සක්මන් ශාලාවේම කෙළවරක පර්යංකය සකසා වාඩි වී මම දැන් මෙතනෙයි කීපවරක් කයට සිත තබා මෙනෙහි කරද්දී වැසුණු දෑසට මහා ඝන කැලෑවක් මැද ඊතා දර්ශනීය පිරිසිදු ගල් තලාවක අඩ අඳුරක මා පරයන්ක භාවනාවේ යෙදී සිටින අයුරු දිස්විය. එසැනින්ම අතුරුදහන් විය. මගේ හිත තදින්ම ආශ්වාසයට ප්‍රශ්වාසයට යොමු කළෙමි. විනාඩි 45ක පමණ කාලයක් තුල තුන්වරක් පමණ මෙසේ එම දසුන පෙනී නොපෙනී ගියේය. වෙනදා කයට ඇතිවන වේදනා කිසිවක් දැනුනේද නැත. සක්මනේදී ඇති වූ නිදිබර ගතියද නැත. පරයන්කයට වාඩි වූයේම ලොකු ප්‍රබෝධමත් සිතකිනි. එහෙත් මధుරයෙකුගේ ගීත ගායනය මගේ සතිමත් බවට බාධා නොවිය. වේලාව බැලුවෙමි. 5:30 කිට්ටුය. මා ඊතා ප්‍රබෝධමත්ය. තේ එකක අවශ්‍යතාවය දැනුනි. මෙතෙක් වේලා කය මහත් කැපවීමක් කර ඇති බව දැනුනි. නැගිටින විට ඇති වූ අපහසුව නිසයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මෙය මගේ අත්දැකීමකි, අත්විඳීමකි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. උදේ උඩ වටේ විත්ති ටික තිබුණ නැත්නම් එහෙම සක්මන් කරන දක්මන් කරන මේ පැත්තට ගිහලා වැටෙන්නත් ඉඩ තියෙනවා. අපි ඒ නිසා ඒ ආගිටික්ටට කිව්වා වැටේට ගහන්න කියලා කම්බි වැටක් නැත්නම් එහෙම ඔහම පාවිවි පාවිවි යනකොට ගියොත් එහෙම විමේ ඉන්නකොට නෝගේ ප්‍රශ්නයක් නෑ ඔය තන්ල කැඩන එක විතර තියෙන මේකේ වැටුනොත් එimhe ඉන්ෂුරන්ස් වලට ඉන්ෂුරන්ස් ගෙවන්නේ. නිසා මේ වගේ වෙලාවට ගිහිල්ලා යකඩ වැඩ හැප්පෙනකොට දැනගන්න අන්න දැන් සක්මන හැරෙන්න ඕන. ඒ නිසා උඩින් යනවයි පියුම් පිට ඇවිදිනවයි කියන එක මහා මාරුවක් නෑ මේ කය නැති වෙච්චට පස්සේ අපි පියුම් පිට තමයි. මේ දරත කය තියෙන තාක්කල් පුදුමාකාර කරදරයක් තියෙනවාගේ සීමාවල් අයින් කරගන්න ඉබේ වෙන්න ආරින්න. ඉබේ වෙනකොට ඒක පුංචි දරුවෙගේ වැඩ කොටසක් විතරයි තියෙන්නේ. මොන දේ කෙරුවත් උරතක්. මම කරන හැම දෙයක්ම කක්කා. මට වෙන හැම දෙයක්ම හොඳයි. මට වෙන හැම දෙයක්ම කියන්නේ හේතුඵල ධර්මයක්. මම ගන්න හැම දෙයක්ම කියන්නේ චේතනා. චේතනා කියන්නේ කර්ම. ඒ නිසා පුළුවන් තරම් බලන්න දවසේ වෙන්න දීලා බලන්න ඉන්න. ඒතර වෙනවා ඉච්චර අමාරු තමයි පුරුදු නැති නිසා. නමුත් ඒක කරන්න පටන් ගත්තට පස්සේ ඒක තමයි අපි අපිට විශ්‍රාම දෙනවා කියන්නේ. අපි යුද්ධ කළා වෙනවා කියන්නේ. විවේක වෙනවයි කියලා කියන්නේ. සම්පත්‍ති කරයි කියලා කියන්නේ. ඉතින් සම්පත්තිය දෙන්න බෑනේ. කාටවත් දෙන්න බෑ. ගණ්ඩ කියලා කියන්න පුළුවන්. ඒත් අපේ හිත අන්තිමටම තමයි ගන්නෙ. අපේ හිත කැමැති මේ කරදර කංකටොළු ඔක්කොම ගල්ලුණු ලුණු මිරිස් වගේ. හදාගෙන ලුණු මිරිස් වගේ. මොනවාකටද නිකන් එනකොත් මේ කම්මැලි පාළුයි කියලා එනවා ටික ටික පුරුදු කරනකොට තේරෙනවා මේ තෙක්කල් කාලා තියෙන්නේ ඉල්ලගෙනමයි කාලා තියෙන්නේ. ඇද්දගෙන නාලා තියෙන්නේ. බිදාගෙන කාලා තියෙන්නේ. දෙවන්නේක් නැහැ. මොකද මෙතෙන් ගියාට පස්සේ පේනවා දෙවන්නේක් නැහැ විවේකෙට. ඉතින් ඒ නිසා මේකට මෛත්‍රී කරන්න, මේකට අත්ත කුසලයේ කරන්න, අත්ත සිද්ධිය අරන් දෙන්න, හොඳට විවේක වෙන්න දෙන්න. වැඩ කරන වෙලාව වැඩ කරන්න ඒක දැනගෙන. ඉතින් විවේක වෙන්න ගියාම මේ කයර මොකක්වත්ම උගන්නන්න ඕන එයා දන්න. එකයි කරන්න තියෙන්නේ සබ්බපවස්සා කරනවා. යමක් නොකර සිටීමේ කලාව ඉගෙන ගන්න. එතකොට තේරෙනවා උප්පත්තියේ ඉඳලා මේක තිබිලා තියෙනවා. බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වේ නැත්නම් අපි මේක තටමනවා. අරක උපයන්නේ මේක උපයන්නේ. තැටමිල්ලමයි අපිට මේ නුහුරු භාවයක් ඇති වෙලා තියෙනවා නැත්නම් કૃතිම භාවයක් ඇති කරලා තියෙන අනිත් එක අපි තටමනට අහලා පාලින්නට කරදරයි. කරබන විවේක වෙන්න දෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ අකිරේ එහෙම නැත්නම් සබ්බපාපස්සකරණ කිව්වට පස්සේ තමයි හම්බ වෙන්නේ. ඉතින් හොඳයි. හැබැයි හැමදාම ඔක බලාපොරොත්තු වෙන්න එපා. කලාතුරකින් ලැබෙනකොට පේනවා අපිට ඒකට ප්‍රභවය තියෙනවා කියලා. ඉතින් ඒකට ක්‍රමසාවිදි සලසමින් කයට හිතට විමුක්ත වෙන්න මුදා හරින්න ඉඩ දෙන්න අපි යම ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. මම මේ ස්ථානයට එන්නට පෙර නිතර නිතර බුද්ධානුස්සති භාවනාව සහ මෛත්‍රී භාවනාවයි පුරුදු කළේ. මුල් දින කීපය තුල ආනාපාන සති භාවනාව සහ සක්මන් භාවනාව කරද්දී සිත එකඟ කර ගැනීමට අපහසු වුණා. භාවනාව තේරෙන්න පටන් ගත්තාම නොයෙක් සිතිවිලි පහළ වෙනවා. මා මීට පෙර කිසිදාක නොවිඳපු සතුටක් මට දැනෙනවා. මා ගෙදර ගොස් ඒ අයට විස්තර කරන හැටිත් ගෙදර කට්ටිය මේ වැඩසටහන ඒ හරි ගෙදර යනකොට ගෙදර ගෙනත් තියෙයි සයිකියාට්‍රික් බේත් පිස්සු හදාගෙන එනවා මදිවට ගෙදර උන්ට බෝ කරන්න. අපෝ <laughs> වැඩසටහනට යොමු කරවන්න ඕනි කියන සිතුවිලි පහළ වෙනවා. බොහොම අමාරුවෙන් ඒ සිතුවිලි ටික ටික අයින් කර දැන් ආනාපාන සති භාවනාව කරද්දී හුස්ම රැල්ලේ ආශ්වාසයත් ප්‍රශ්වාසය නාසයටත් උදරය පිම්බීම හැකිලීමත් විනාඩි 7-8ක් කරද්දී නැවතත් නොයෙකුත් සිතුවිලි පහළ වෙනවා. බොහොම අමාරුවෙන් පැයකට ආසන්න කාලයක් භාවනා කරනවා. සක්මන් භාවනාව කරද්දී පයේ ස්පර්ශය හොඳින් දැනෙනවා. පියවර 7-8ක් තබද්දී 25ක් 30ක් තබද්දී ඊට අඩුවෙන් වැඩියෙන් හෝ පියවර තබද්දී සිත ඒ මේ අත දුවනවා. නැවත පයේ ස්පර්ශය හොඳින් දැනෙනවා. මේ විදිහට පැයකට ආසන්න කාලයක් සක්මන් භාවනාවේ යෙදෙනවා. භාවනාව දියුණු කර ගැනීම පිණිස ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙන සීක්වා. අප සෑම සියලු දෙනාට සිත ශාන්තිය සලසා දීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි පතමි. ඔයි දිටෙන් දවස් ටිකේ අවුල් කරගන්න නැතුව, කය ලෙඩ කරගන්න නැතුව, හිත ලෙඩ කරගන්න නැතුව ඔය ණය ගැන හිතුවට කමන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඒක තමයි ණය ඉන්න කරන ලොකුම කරදරේ කියලා. ඒගොල්ලන් ඒගොල්ලක වැඩක් කරන එක තමයි ලොකුම සේවය. එතකොට සියල්ල සතුටින් સમાપ્ત වෙනවා. නොකර ඉන්න බැරිකම තමයි කෙලස් කියන්නේ. ඒකේ ඉපයි කියද්දිත් එනවා. ඒ නිසා ඒක ධර්මතාවයකට ඉඩ දෙන්න. හැබැයි ඒක පුරුදු කරගත්තට පස්සේ මේ මේක නිකන් නිකන් තුනී වෙලා නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් අපි ගැම්මකට ඇවිල්ලා තියෙනවා නම් දවස් 5ක් 6ක් ඉඳලා දැන් කරන්න තියෙන්නේ මේ ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව කොහොමම ඉදිරියට යන්න ඕනේ. ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. අනුග්‍රහ කරන්නේ කයලෙඩ කරගන්න එපා, හිතලෙඩ කරගන්න එපා. මේ අහල පහල තියෙන දේවල් අරගෙන ඔළුව නරක කරගන්න එපා. මේ දිනචරියාව දිගට මීට වැඩිය සාදරයෙන් කරන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මේ මාගේ තෙවන කමඨහන් වார்த்தාවයි. පර්යංකය. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි නාසිකාග්‍රේන් හුස්ම රැල්ල ඇතුළු වීම පිටවීම බලා සිටිමි. ඇතැම් අවස්ථාවල දීර්ඝවද කෙටිවද යන එන හුස්ම රැල්ල නිරීක්ෂණය කෙලිමි. ආශ්වාසය ප්‍රශ්වාසය අතර හිඩසද දුටිමි. ඇතැම් අවස්ථාවල පොඩි හිස්තැනක්ද ඇතැම් අවස්ථාවල වැඩි හිස්තැනක්ද දුටිමි. එන දහසක් සිතවිලි මැඩගත්තද මහත් කරදරයක් ඇත. මාගේ දෙනෙත් ගැස්සී ගැස්සී බාගට ඇරෙන්න වගේ එයි. ඒ අතර එක් එක් වර්ණ රූප රටා මැවෙයි. මෙයට පිළියමක් ඇද්දැයි අනුකම්පාවෙන් පහදා දෙන්න. සක්මන මුල් අවස්ථාවලදී සක්මන් කරන විට ස්වයංක්‍රීයව ඇවිදින බවක් දැනුණද දැන් එසේ නොවේ. දෙපා වලට අවධානයෙන් සක්මන් කරන විට විලිඹ බිම වදින විට එය කොන්ද දෙසින් ගොස් කුඩා මොළයතෙක් යන බව දැනුනි. වම් කකුලේ වේදනාවක් දැනේ. දණහිස් නැමෙන විට ටක් ටක් හඬක් නැගී. මාගේ භාවනාවේ දොස් ඇතනම් කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගීමත් සුව සුවයත් දීර්ඝායසත් ප්‍රාර්ථනා කරමි. සක්මන ගැන අදහස් ප්‍රකාශ කරන වරින් වර මේ කය නොදැනී යන ඉබේ සිද්ධ වෙන සක්මක් කරන ආයසරයක් වම දක්න කියලා එක එකක් අල්ලගෙන මෙනෙහි කරමින් යන එකක් තියෙනවා. මේ දෙක අතර පදමක් තියෙනවා. Taman දැනගන්න ඕනේ ඒකට ඇඟිලි ගහන්න යන්න එපා. හැම වෙලාවෙම ස්වයංක්‍රීය වෙන්නේ නැහැ. ආයසරයක් වම දකුණු කියන වෙලාවක් වෙනවා. ආය ස්වයංක්‍රීය වෙනවා. ඒකේ පදවන් ලගන්න ඕනේ. එතකොට තමන්න තේරෙන පටන් අර ගන්නවා. අනුග්‍රහ කළ යුතු වෙලාවේ අනුග්‍රහ කරන එකයි තියෙන්නේ. දිගට මෙනෙහි කරන්න යන්නත් එපා. දිගටම ස්වයංක්‍රීය වෙයි කියලා හිතන්න යන්නත් එපා. පරියන්කේ ඉන්නකොටත් ඔය විස්තර කරලා තියෙන විදිහට මේක යනකොට දිගට කරගෙන කරගෙන යනකොට ඒකේ වෙස් පෙරලීම් වගේක් වෙනවා. අපි කියමු ඒ හිතවිලි නික නතරුණයි කියලා. ඉතින් ලොකු සාන්තියක් එනවා. නැත්නම් කායේ වේදනාව තිබුණා සාන්තියක් එනවා. ඒ නැත්නම් සද්ද එනවා. නතරන සාන්තියක් නැවත දුක කියන එක මේ භවයේ පැවැත්මේ තියෙන දුක ඔය මොකක් නතරුණාත් යන්නේ ඉවර වෙන්නේ. ඒ නිසා අපි ඔක්කොම අයින් කරලා බලන්න ඕනේ. මේ අඩිය කොහොමඩක්වත් සංසාර දුක කියලා එකක් තියෙනවා. ඒක දකින්නේ අපි සද්ද වේදනා හිතවිලි කියන ආගන්තුක වින තාක්. ඒ නිසා අපි ප්‍රයත්නයෙන් කරන්නේ ඒගොල්ල අයින් කරනවා. අයින් කළ පෙන්නකොට මේකේ යට තියෙනවා පැවැත්ම කියලා මේ සලායතන දුක. ඒකට බේත් නැහැ. ඒකට තියෙන්නේ බාර ගන්න එකයි. සබ්බම් පරිඤ්ඤය. ඒකට බේත් හොයන්න පටන් අරගත්තොත් ඉතින් කෙල්ලෝ රක්ම කරන්න බෑ. අම්මන පරිේශනයක් එතන තියෙන්නේ. ප්‍රයත්නෙන් අර ආගන්තුකෝ ටික පොඩ්ඩක් අයින් කරන්න. අයින් කළ බලන්න තියෙන ඔක්කොටම සමාන භව දුක කියන එක. ඒක සනීප කරන්න හදනවනම් ඒක මහා මේ මේ ලෝකයන්ෙ පැත්ත කරකවන්න හදනවා වගේ. මිනිස්සුෙකුට තියා කාටවත් කරන්න. මේක බාරගත්තට කිසිම නින්දාවක් නැහැ. ඒක තමයි ආර්යයන් වහන්සේ වෙන්න තියෙන වැඩි. ඒ තියෙන පැවැත්මේ දුක භව දුක තියෙනවා. ඒක නැති වෙන්න පරිණිරවාණයදී විතර නැති වෙන්නේ. නිවන් දැක්කත් සලායතන ආශ්‍රය කරන පැවැත්මේ දුක තියෙනවා. මොනම යන්ත්‍රයක්වත් ලෝකේ වැඩ කරන්නේ නැහැ. 100%ක් කාර්යක්ෂමතාවය ඇතුව. යන්ත්‍රේ වැඩ කරන තාක්කල් ඒකේ ඝර්ෂණයක් තාපයක් සද්දයක් පිට වෙනවා. ඒක න හැම එකකින්ම කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ලෝකේ කොහෙම යන්ත්‍රයක්වත් නැහැ 100%ක් වැඩ කරන. ඒ වගේ තමයි අපේ යන්ත්‍රෙත් වැඩ කරනකොට මොකද්දෝ ඝර්ෂණයක් තියෙනවා. ඒකට කියනවා දුක කියලා. ඉතින් යන්ත්‍රෙත් වැඩ කරද්දී දුක නැති වෙන්න බෑනේ. යන්ත්‍රයක් වැඩ කරනවා නම් ව්‍යාරන්ටයා තියෙනවා, රත් වෙනවා. ඒක දරන්න පුළුවන් කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඕකට පිළියම් කරන්න එපා, තොইল නටන්න එපා, වස් කවි කියන්න එපා, සෙත් කවි කියන්න එපා. අපනෝල් ගැට ගන්න එපා, බාරගනි. මේක බාරගත්තොත් ලැබෙන වාසිය තමයි මානසික අසහන කවදාකවත් එන්නේ. මේක බාර ගන්න නැතුව ගියොත් hysteric level of trauma. දපු ගමන් එන්න පටන් ගන්නවා පිස්සු වැටෙන වැඩක්. ඊට මීට වැඩිය හොඳයි day to day unsatisfactoriness. ඔය කවුන්සලින් කරන කරන එච්චරයි. hysteric level of trauma are reduced to the day to day unsatisfactoriness. මේක තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ. ඒ නිසා බාර ගනිලා එදිනදා තියෙන දුක බාරගත්තා නම් ඔය විශාල දුක් වලට උත්තර එච්චරයි. මේ එදිනදා දුක් අයින් කරන්න ගිය ගමන් කන්දක් ඇවිල්ලා ඉන්නා වගේ අනේ ගන්න බේරෙන්න බැරි ලෙඩ රෝගේනවා. බේරෙන්න බැරි මානසික අසහනවා. ඉතින් අද මිනිස්සුන්ට ඉවසාගත හැකි දුරටත් පිළියම් හොයනවා. යන්ත්‍රෝපකරණ හොයනවා. යටිතල පහසුකම් ඉල්ලනවා. ඒජන්තලපත් කරනවා. ඉතින් ඒසකොට එන දුක ප්‍රයත්නෙන් එන දුක ඒවා මේ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට්. එහෙම නැත්නම් බෙහෙතෙන් හටගත්ත ලෙඩ. ඒ නිසා එදිනදා දුක් ටික ඉවසගන්න බුදු කෙනෙක් කියන්න ඕනේ නෑනේ ඔබ. මේ සංසාරේ ඉන්නකන් දුකයි. ගිහිල්ලා එන්නම් කියන්න එපා යන්යන් කියලා යන්න. දැන් අපි යනකොට කියන්නේ ගිහිල්ලා එන්නම් ඈ කියලා. මේ භවේ නැත්තම් ඊගාට දේව භවයක් කියලා. බ්‍රහ්ම භවයක්. යස මොකಾದ මේ විසාකාව වගේ වෙන්න ඉල්ලනවා, කේමාව වගේ වෙන්න ඉල්ලනවා, නැත්තම් අනාථ පින්ඩුක වෙන්න හදනවා. කොයි එකත් ඉල්ලගෙන කන පරිප්පුවක් තියෙන්නේ. ඇඳි ගෑවිලාම යන්න ඕන. නාසමාපෝ. ආයේ නැහැ. ඉතින් එහෙම කිව්වහම මිනිස්සු කියන්නේ එහෙම කියන්නවත් එපයි. යන්නම් කියලා කවදාකවත් ගමනක් යන්න හොඳ නැතිලු ගිහිල්ලා එන්නම් කියලා තමයි කියන්නේ. කියන්නේ අපේ නෑයෝ කැමති නෑ අපේ දුක නැති වෙනවා. ගිහිල්ලා එන්න කොහෙද ඉන්නේ කක්කවලට. කොහේ ගියත් එන්න කක්කවලට. අපිත් ඉන්න නොවැට මොකෝ. ඔයත් එන්න අපිත් එක්ක. කක්ක කන්න. ඉතින් ඒක නිසා මේකේ ඉන්න කන්නා ඔය සද්ද නැති කරලා බැලුවත් වේදනාවක් නැති කරලා බැලුවත් හිතුවේ නැතුව පැවැත්මේ දුක මේ මැෂින් එකක් දුවනකොට තියෙන ඝර්ෂණය ඒක නැති එකක් නෑ. ඒක දරන්න පුළුවන්. ඒකට කාටවත් කෙන්දිරි ගන්න යන්න එපා. හරිම කැතයි ඒක. හරිම ගේමකට කැතයි. ඒක ඉවසගෙන ඉන්නවනම් ප්‍රශ්නකුත් නෑ. අනිත් එක ළඟ කෙනෙක්ගේ දුක ගන්න යන්නත් එපා. එයා ඒක විඳින්න ඕනේ. ඒක ඒක සප්පිලියම් කරන්න හදනවා කියලා කියන්නේ සම්නික්කර කෘතිම වැඩක්. එයා ඉල්ලුවොත් මොනවාරි ඉල්ල උදව්වත් කරනවා. එනත යාට යාගේ දුක් ප්‍රමාණය විඳින්න අරින්න ඒක ලොකුම සාන්තියක් ඒක. දරුවෙකුට ඒ තමන්ගේ දුක් ටික විඳින්න දෙන්නේ නැත්නම් දරුවෝ දෙමාපියෝ දරුවෝ දෙමාපියන්ට වෛර කරනවා. ඒ දරුවන්ට ඒ දරුවන්ගේ දුක් ටික විඳින්න ඕනේ. සේවකෝ සේවකයන් දුක් විඳින්න ඕනේ. ලොක්ක ලොක්කන්ගේ දුක විඳින්න ඕනේ. ඒකට පිළියම් හදන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කවදාකවත්. ඒ නිසා මේ මොන වේදනා හිතවිලි ශබ්ද නැති වුණත් මැෂින් එක දුවන තාක්කල් මේකේ ඝර්ෂණයක් තියෙනවා. ඒක බාහිර අරගෙන ඉදිරියට යන්. ඒකට කියන්නේ day to day unsatisfactoriness. සාමාන්‍ය දිනදා ජීවිතයේ තියෙන කරදර ටික. ඕකම කණ්ඩ යන්න එපා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මූලික කමඨහන ආනාපාන සතිය පර්යංකය. ඇතැම් විටකදී සුදු ආලෝකයක් දැర్శණය වේ. ඒ විටක ගෝලාකාරය, විටක හැඩයක් නැතුව පැතිර තිබේ. ක්‍රමෙන් පුළුල් වන සුළුය. මේ අවස්ථාවේදී මහා නිදහස්කාරී බවක් දැනේ. කය ඡායා මාත්‍රයක් පමණි. සෑහෙන වේලාවකට පසුව එය ක්‍රමයෙන් වියකී යයි. විටින් විට මෙලෙස සිදුවේ. පරයන්කයෙන් නැගී සිටීමට සිත් නොදී. සක්මන වම දකුණ වශයෙන්ි. නිසලව සිට ගමන් කිරීමට පටන් ගන්නා සෑම විටම පළමුව වම් පාදය තැබේ. එහි විලම්භ කොටස පළමුව පොළවේ ස්පර්ශ වෙයි. එවිට කයේ බර වමට යයි. පතුල සම්පූර්ණයෙන් පොළවට තදවන විට කයේ බර සම්පූර්ණයෙන් වම් පාදය දරා සිටින අතර පා ඇඟිලි එම බර දරණුවේ යන්තමිනි. දැනෙන ආකාරයට සහයෝගයක් පමණි. මේ මොහොතේම දකුණු විලුඹ පොළවේ ඉහළට එසවීමේදී ඔසන ඔසවනවා, ගෙනියනවා, තබනවා යයි සිතුවොත් දකුණු පාදය ගෙන යන අවස්ථාවේදී කයේ සම්පූර්ණ බර වම් පාදයේ දරන අවස්ථාවයි. එවිට මුලින් කී ලෙස වම් පතුල පොළවට තද වී ඇත. දකුණු පාදයේ මහපට ඇඟිල්ල පොළවෙන් අවසානයටම ඉවත් වී දකුණු පාදයේ විලුඹ පොළවේ තබන විටම කයේ බර දකුණට මාරු වේ. පතුල පොළවට තද වේ. කයේ බර සම්පූර්ණයෙන් දකුණු කකුලට මාරු වේ. එවිටම වම් පාදයේ විලුඹ එසවි. දකුණු පාදය සම්පූර්ණයෙන් බරදරයි. වම් පාදයේ විලුඹ කොටස පොළව ස්පර්ශ කරයි. කයේ බර මාරු වෙයි. පතුල පොළවට තද වෙයි. කයේ බර සම්පූර්ණයෙන්ම වම් පාදයේ දරයි. දකුණු විලුඹ එසවි. මේ ආදී වශයෙන් සක්මන් කරන තාක් මේ සංසිද්ධිය සිදුවේ. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. ඔය කියන්නේ ආශ්චර්ය ධර්මයක් උතන සිද්ධ වෙන්නේ කියන්නේ අපි වෙලා හුඟ වෙලාට ඉන්නේ සනි කකුලෙන් අනික කකුල ඒක හරවන එක තමයි කරන්නේ ඒකට මේක කකුලකට මෙච්චර බරක් දරනවා කියන එක. ඒක ලියවල මේ වලලු කරගත්තොත් වර්ගංගල් හතරක විතර හස්කඩක් තියෙන්නේ බර අල්ලන හැටි ගත්තොත් එහෙම හිතා ගන්න බෑ. ඒක තේරෙනවා කකුල කැඩිච්ච දවසට. උලුක් වෙච්ච දවසට කොච්චර අමාරුද කියලා කකුලට බරක් කරගන්න. එතකන් අපිට ගාණක් නැහැ. කැඩෙනවා නම් ඔක්කොගෙම කකුල හරිෂෝ. කකුල කැඩෙන්නයි තියෙන්නේ. අනේ එදාට තේනවා කකුල් දෙක කියන්නේ මොකද්ද ඒ අර මේ මුෙක් වතුර විපී හිටියලු වාගෙට වතුර තියෙන තැන කියන්නේ අඩියක් විතර වතුර තියෙන. උඩ ඡායාවේ පෙන්වල වතුර පින්නතෝ බලන් ඉන්නකොට යකෝ අම් දෙක පුදුම ලස්සනයිලු. කකුල් දෙක ගැරන්ටි කකුල් දෙකක් වගේ. උට වාත අපිරිය හිතනවලු චි කකුල් දෙකේ කැතයි අඟ කොච්චර ලස්සනද කියලා. එතකොටම කොටිය පැන්නා. මේක දුවපන් අම්මා කැලේ මැදින් දුවනකොට අන් දෙක හිර වෙලා කොටිය කෑවා. කකුල් දෙකෙන් තමයි දිව්වේ. කැත වුණාට කකුල් දෙක දුවන්න උදව් වෙනවා. ලස්සන තියෙන අන් දෙක කකුලේ අකුලේ හිර වුණාට පස්සේ කොටිය කනවා. එනිසා කවදා හරි අපි මේ දෙපා සතා කකුල් දෙකේ වැඩ තේරෙන්න කකුල උලුක් වෙන්න ඕනේ. කකුල කට්ටක් කැනෙන්න ඕනේ. එතකොට තේරෙනවා කොච්චර අමාරුවෙන්ද අපි අය ගමන කොර ගන්නවද පාත්තෙක් වගේ තාරාවක් වගේ දයන්නේ කියලා. එහෙනම් තනික් වෙලාවට හැතැම්ම ගාන යනවා බල්ලා බල්ලෝ හැතැම් බල්ලන්ට හැතැම්ම නැහැ වගේ ඇවිදිනවා දන්නෙත් නැහැ දකුණු කකුලේද වම් කකුලේද මොකක්වත් දන්නේ නැහැ. බලන්න ගත්තොත් නිවන තියෙනවා. ඒ පීවරක් බැලුවොත් හරියට පීවර හොඳට බැලුවොත් ධර්මතාවයේ තියෙන. ඒ නිසා මේ Tamange කයට මේ කකුල් දෙකේ කරන වැඩේට අවධානය යොමු කරන්න බුදු කෙනෙක් එන්න එපා ලෝකෙට. බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වේ නැත්නම් කවුරක්වත් හිතන්නේ මේක මේ නිවනක් තියෙනවා කියලා. අපි මේ හිතන්නේ කෝල් දෙක තියෙන්නේ රූප බලන්න යන්න, සද්ද අහන්න යන්න, ගඳ බලන්න යන්න, රස බලන්න යන්න, පහස ලබන්න යන්න තමයි හිතාන තියෙන. නමුත් මේ කකුල් දෙකේ විස්තරේ හොඳට බැලුවොත් ඒක පුදුමාකාර තොරතුරක් තියෙනවා. මෑතකදී තමයි යෝක ටිකක් එලි දැක්වේ නැත්නම් කවදාකවත් කවුරක්වත් සක්මනක් කියන එකක් ඒකෙන් මේ ධර්මතාවය තේරෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒකේ කටයුතු කරනකොට ඔයිට වැඩි ගොඩාක් විස්තර තියෙනවා. තව බලා ඔය පටන් අරගත්තා. ඕක දිගට යනකොට තේරෙනවා. තබන තබන පියවර පාස නිවනට යන්නේ කියලා. වමේ දකුණ වම දකුණ කියලා සක්මනේ තබන තබන පියවරක් නිවනට යන්නේ නිසා පුළුවන් තරම් බහුලීගත කරන්න කියලා කියයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වසර 5ක පමණ සිට ඔබ වහන්සේගේ උපදෙස් මත භාවනා කරන යෝගිනියකි. සක්මන සෑම විටම සක්මන ආදුනිකයෙක්සේ ආරම්භ කරන්නෙමි. වසරක පමණ සිට සක්මන් කරන විට දෙපා කෙරෙහි අවධානය තිබිය දීම මුහුණ තුල හිස් කබලේ ඉදිරිපස චිරිචිරි හඬක් ඇසේ. සිතවිලි එන විටය නැත. නැවත දෙපයට අවධානය යොමු වන විට එය පැමිණේ. බොහෝ අවස්ථාවලදී ඒ අත්විඳින්නෙමි. මෙය පරමාර්ථ ධර්මයන්ගේ හට ගැනීම බැඳීම් දෙකද. සමවන්න මෙය පරමාර්ථ ධර්මයන්ගේ හට ගැනීම බිඳීම් දෙකද. මෙවර දෙවන දිනේ පමණ සිට මා ඉදිරියෙන් මිරිගුවක් වෙන යමක් ගමන් කරයි. මා සිතුවේය සුදු බිත්තියට ඉර එළිය වැටීමෙන් වූ මායාවක් බයවයි. නැත. රාත්‍රියේදීද භාවනා ශාලාව පිටුපස කොරිඩෝවේදීද එය අත්දකිමි. තවද මා සක්මන ආරම්භ කර සුළු මොහොතක් යන විට මහා ප්‍රාචීරයෙන් ඉහළ ප්‍රදේශය ශරීරයේ වටේටම යකඩ පටියකින් තද කරනවා වැනි වූ තද බල තෙරපුමක්ද දැනේ. මෙය පහදා වැඩි දුර උපදෙස් දෙනු මැනවි. පරයන්කය. පරයන්කේ වාඩි වී මා මෙතන යනුවෙන් ඉරියව්වට අවධානය යොමු කළ විට සමහර අවස්ථාවලදී හුස්ම දැනීද සමහර විට හුස්ම නොදැනීමද සිත නිශ්චල තැනකට පැමිණේ. එහි කිසිවක් නැත. සැහැල්ලුය, සුවදායකය. මොහොතකින් ගැස්සී පැද්දී නැවත හුස්මට අවදි වේ. විනාඩි 20ක පමණ කාලයක් තුල මෙය කිහිපවරක් සිදුවේ. එයින් පසුව පපුවේ දකුණු පස මහා ප්‍රාචීරය දෙස සිට ඉහළට එන තෙරපුම දරාගත නොහැකි තරම්ය. වේදනාව මෙනෙහි කළද ප්‍රතිඵලයක් නොවුනි. ආසනයෙන් නැගිට යාමට සිටී. ඉන්පසු මා පාරයන්කේ වාඩි වී ඒ වේදනාව එන විටම ඔබ වහන්සේ අප වෙනුවෙන් කරන මේ කැපකිරීමත් දානදායකයන් විසින් අපහට දක්වන මේ අනුග්‍රහයන් වෙනුවෙන් මා මේ වේදනාව දරාගත යුතුයයි යන අදිට අදිටනින් වේදනාවෙන් ඇතිවන ප්‍රදේ ඇතිවන ප්‍රදේශය සහ වේදනාවේ ආයුෂ පිළිබඳව රූපයක චිත්තක්ෂණ 17ක්ද වේදනා චිත්තක්ෂණයක් තුලද හටගෙන බිඳී විනාශ වන බැවින් මෙහි පැවැත්මක් නැත. මෙය නැවත නැවත හටගන්නේ කම්ම චිත්ත ඍතු ආහාර යන ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යයන්ගෙනි. ඒ නිසා මා මෙය නැවත හටගන්න දෙන්නේ නැහැ. යන අදිටනින් එදෙස බලා හුනිමි. වේදනාව නැතිවිය. ඊළඟ පර්යංකයේහි හා සක්මනේදීද එම තෙරපීම් වේදනාව ඉන්පසු ඇති නොවිනි. මාහට වැඩිදුර උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුවයත් ප්‍රාර්ථනා කරමි. භාවනා කරනකොට තමන්ගේ අරමුණ මුදුපත් වෙනකොට එක එක ධාතු ගුණයන් පෙන්වන්න පටන් ගන්නවා. ඒක සමහරලාවට මේ වාසි විදියට අවාසි විදියට හිටනවා. ප්‍රිය අප්‍රිය විදියට. ඉතින් ඒ වගේ පේනකොට ශරීරාංග දාන තුමේ තද බව, තද ස්වභාවය මට පේන හැටි. තද ස්වභාවයේ බලන්න නම් අතීතයේ සද ස්වභාවය බල්ල වැඩක් නැහැ අනාගතයේ සද ස්වභාවය බල්ල වැඩක් නැහැ තව කෙනෙක් ආව තියෙන සද ස්වභාවය බල්ල වැඩක් නැහැ තව තැනක තියෙන තද ස්වභාවය බල්ල වැඩක් මේ වර්තමානයේ පේන තද බව. අද මේ කියලා තියෙන විස්තරේ පේන තියෙන තද බවට තද ද්වේෂයකින් කටයුතු කරලා තියෙනවා. ඒක අනිච්චන් දුක්ඛං අනත්තං කිව්වත් ඇතිවීම නැතිවීම ද්වේෂිතී. ඒක උට කවදාකවත් අපිට තද බව බලන්න බෑ අර ද්වේෂයෙන් මාය වෙලා තියෙනවා. ඒ නිසා ඕක හතර මහා ධාතුන් කිව්වත් මොනවා කිව්වත් රචනෙ ලියලා තියෙන්නේ නොදකින් නොපතන් නොදෝමකින් කිය. නැති වෙලා නම් තියෙනවා. හැබැයි ඒක හොඳයි. ඒක වෙන්නේ කවදාකවත් වෙන්නේ මේ තද බව දැනගන්න සෝකෝවේ නිවන් දකින්න. ඒ නිසා පුළුවන් හරි ඉවසන්න බැන්නම් වෙනස් කරන්න. එහෙම තෛරිය වෙනස් කරන්න බෑ මේ තද බව දකින්න ඕනේ. ධාතු මනසිකාර වතේ නෙවෙයි තද බව තද බව වතේ. ඒකට ඔය නිදර්ශන කරුණු හොයන්න හදනවා කියන්නේ මේ චිත්තක්ෂණ එකයි තියෙද වෙනස් වෙනවා කියන්නේ තන්නේ ක්‍රම එපා වාහයට හොදි බෙදනවා කියලා කතාවක් තියෙනවා. දන්නවද කතාව? එපා වාහයට හොදි බෙදුවා හොදි යන්නේ ඉතල අක්කරපුවාම එහෙම කරලා මග දිගට හොදි මිනිහාගේ ඇඟෙත් හොදි. හොරමිනියා ඉන්නකොට හොරමිනියට හොදි බෙදනකොට වෙන විදිහට බෙදන්නේ. එපා වාහයට බෙදන්නේ ওই විදිහට තමයි. ඒ නිසා වේදනාවට එපා වාහයට හොදි බෙදනා වගේ කෙරුවොත් කද්දාව තේරුමුනා. ඒතකොට යටි හිතේ තියෙන ද්වේෂය පොඩ්ඩක් දැකගත්ත දවසේ තේරෙයි. මේ මෙනේ කිරීම මොකක්වත් අහන්නේ මොකද යට තියෙන ද්වේෂය. ඉතින් ඒක නැති වෙන්න හිතන්නම් බෑ. ඒක දැක්කනම් මම මේ අනිච්චන් දුක්ඛන් කියලා මෙනෙහි කරත් ධාතු මනසිකාරය මෙනෙහි කරත් චිත්තක්ෂණ වශයෙන් බැලුවත් ආවස බලයෙන් බැලුවත් බලන්නේ නොදකින් කියන අදහසින් කිය. ආයේ නොඑන්න මං තටමනවා කියලා කිව්වට එයාට ඒකට පොහොරක්. ඒකට ද්වේෂයට පොහොරක්. නැත්නම් ද්වේෂයට ආහාර. එනිසා මෙහෙම කරලා යට කරන්න ප්‍රශ්න නැහැ. ඉස්සරහට තීරුම් අරගන්න දුක් වේදනාව එනකොටම තියෙන පටිඝානුසය අහුවෙන්නේ නැහැ. ඒක දැක්කනම් වේදනාව දකින්න එකයි අනුශය දකින්න එකයි දෙතෑවරෝ පේන්න ඕන. මට මේ දුක් වේදනාව එනකොටම නොදකින්න පතන් තමයි තියෙන්නේ. එතකොට මේකේ අනුශය වශයෙන් තියෙන ද්වේෂයේ. ඒක දකින්න පුළුවන් නම් වේදනාව නැතුව බලන්න බෑ. වේදනාවට ස්තුති කරાવી. එනිසා මෙහෙම කරලා ඉස්සරහට ඔය ස්ථිර වෙනසක් ඇති වෙන්නේ නැහැ. ආයෙත් එයි ආපෙලාට බලන්න සුඛ වේදනාවක් වෙනකොට ඒක සිප වෙලඳ ගන්න හදන හැටිත් දුක් වේදනාවක් වෙනකොට අපි ඒකට යටි හිතෙන් ද්වේෂ කරන හැටිත් දකින්නකොට ඒ දේ මායා කරන තාක්කල් මෙනෙහි කිරීම වදින්නේ නැහැ. ඒ නිසා ඉස්සරහට යනකොට ඒක දිහා නැදාහත් ඉතින් බලන්න ලැබේවා කියන එක තමයි උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම මූලික කමටහන ලෙස පිම්බීම හැකිලීම් භාවනාව ප්‍රගුණ කරමි. මා වාඩි වෙන විට මා වාඩි වෙන විටම උදරයේ පිම්බීම් හැකිලීම් මෙන්ම පපු ප්‍රදේශයෙන් ආශ්වාස ප්‍රශ්වාසද හොඳින් දැනේ. ටික වේලාවක් පිම්බීම් හැකිලීම් මෙනෙහි කරමින් සිටියේදී පපුව ප්‍රදේශයේ ආශ්වාස ප්‍රශ්වාස මෙන්ම උදරයේ පිම්බීම් හැකිලීම්ද සියුම් වී ගොස් නොදැනියයි. කයද ඊටමත් සුවදායි බවක් දැනේ. මුලින් නිතර පැමිණි සිතිවිලි දැන් ඉඳහිට පැමිණි. ශරීරයේ යම් යම් ස්ථානවලින් රිදුම් කැක්කුම්ද වරින් වර පැමිණේ. සිතද ගතද සුවදායීය. බොහෝ වේලාවක් මෙසේ ගත වේ. භාවනාව දියුණු කර ගැනීමට ගත යුතු පියවර පහදා දෙනමින් ගෞරවයෙන් අයදිමි. ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවලදීද මේ කායික මානසික සංසිද්ධියාව මම අත්විඳිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු අත්වේවා. උචරාට යනකොට ඒ කියන්නේ කරදර ආවත් මූල කර්මස්ථානය ආවත් සාන්තියක් ආවත් හිරිහැරයක් ආවත් අනේ අරමුණු වශයෙන් බලන්න පුළුවන් ගතියක් එනවා. දැන් තියෙනනේ මූල කර්මත්තානේ හොඳයි, බාහිර කරදර හොඳ නැහැ කියලා වගේ ගතියක්. එතෙන් සැප පහසු හොඳයි, දුක් පීඩා හොඳ නැහැ කියලා. නැත්නම් ඉස්සරහට වෙනකොට උහුරු වෙනකොට වෙනවා දුක් පීඩා ආව කියන්නේ තරමුණක්, සැප පහසු කියන්නේ තරමුණක්. මූල කර්මස්ථානේ කියන්නේ කර්මස්ථානේ, සද්ද කියන්නේ කර්මස්ථානේ. මේ ඔක්කොගෙම තියෙන අර වෙනස්කම් අඩු වෙන්න පටන් ගන්නවා. එදාට තමයි අපිට විමුක්තියක් ලැබෙන්නේ නැත්නම් තාම රුචි අරුචිකන් ටික තියෙනවා. හැබැයි කාමෙට නෙවෙයි. ඒක තියෙන වැද්දගත්ම දේ දැන් තියෙන කාමෙට රුචි අරුචිකන් නෙවෙයි. රූප කෙරෙහි අරු රුචි අරුචි. ඉස්සරහට යනට ඒ දෙකත් නැති වුණාට පස්සේ කාමේ නැතිකොට මේක එනවා. මේකෙත් නැති වෙන්න නම් මේ දෙක අතර තියෙන මනාපමනාප ප්‍රනීත හීන කියන වෙනස නැතුව වේදනාවක් ආවත් දුක සුප වේදනාවක් ආවත් දෙකම දිහා බලන්න මූල කර්මස්ථාන නැවත් වෙන කර්මස්ථානක් ආවත් දෙකම දිහා සමහිතින් බලන්න ඉන්න ඒක කරන්න බෑ කියලා හිතන්න බෑ කරන්න පුළුවන් කරනකොට තමයි ඒ ඇති කරගත්ත විමුක්තිය ਸਰව සාධාරණ බවට පත් කරගන්න පුළුවන් තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ දෛනික කටයුතු දවසේ වැඩි හරියක් සක්මනෙහි යෙදීම නිසා එදිනෙදා වැඩ කටයුතු සෙමින් සතිමත්ව කළ හැකිය. කායික ක්‍රියාවෙන්ම වචනය පවා අමුතුම තැන්පත් බවක් වෙනදාට වඩා විශාල වෙනසක් අත්දකිමි. දැන් මට සක්මන පර්යංකයටත් වඩා නිදහසේ විවේකීව මසිත දෙස බලා සිටීම ප්‍රීතිමත් ප්‍රීතියක් ගෙන දෙන්නක් වී ඇත. වෙනදා පිරිසක් සමග සිටීම හා කතා බහ කිරීමට දැඩි දැඩි අකමැත්තක් මා තුළ තිබූ නමුත් දැන් ඒ කුමන තත්වයකදීවද සතිමත් බව රැක ගැනීමට ඇති හැකියාව වැඩි වී ඇත. සක්මන් භාවනාව. සක්මනේදී නිදහසේ බාධාවකින් තොරව දෙපා චලනයේ පිළිබඳව සිත යොමු වේ. ඇතැම් විට සිතවිලි පැමිණේ. නමුත් ඉන් බාධාවක් නැත. ඇතැම් විට දෙකන් උඩින් පටන් ගන්නා නලියනවා වැනි දැනීම මුළු සිරුර පුරාම පැතිරී යයි. නමුත් සිත කලම්බන්නේ නැතුවම දෙපා චලනයේට සිත යොමා සිටී. පර්යංක භවනාව. පර්යංකයට හිඳ කය දෙසට සිත යොමු කළ විගසින් පිම්බීම හැකිලිම ප්‍රකට වේ. මෙය දැන් කෙසේවත් ආයාස කර නොවේ. ඊතා සියුම්ම දැනෙන අරමුණ නොදැනී සිත ඊටමත් දීප්තිමත් ආකාරයක් ගනී. නැවත ක්‍රමයෙන් අඳුරු වේ. ඇතැම් විට දීප්තිමත් රවුමක් ලෙසින් මැදින් දීප්තිය පටන්ගෙන සිත පිරී ඇති අරමුණු දෙපසට තල්ලු කර දමන්නාක් මෙන් දැනේ. ඇතැම් විට අඳුරු වූ හාත්පස දෙපසින් ක්‍රමයෙන් පැහැදිලි වී තද දීප්තිමත් භාවයක් ඇති වී යයි. මෙසේ දස වාරයක් පමණ එක දිගටම සිදුවේ. නැවත පිම්බීම හැකිලීම ප්‍රකට වුණි. නැවතත් සිතෙහි පැහැදිලි ස්වභාවයක් ඇති වුණි. ඇතැම් පරයන්කවලදී සිරුර යම් තැනකදී තුවාල වී රුධිර විසිරී යන අයුරු පෙනේ. එම රුධිරය ක්‍රමයෙන් ටිකෙන් ටික නැතිවන අයුරු පෙනේ. නැවත එම දසුනම කිහිප විටක්ම සිදුවේ. මේ අතරතුරදී වෙනත් සිතිවිලි හෝ වේදනාවන්ගේ පීඩා නැත. බොහෝ විට මෙසේ සිදුවන විට තවදුරටත් නිරීක්ෂණය කිරීමට සිත උත්සාහ ගනිද්දීම එය නැති වී නැවත මූලික අරමුණ ප්‍රකට වුණි. කෙසේ නමුත් සක්මන පරයන්කයේ මෙන්ම දෛනික කටයුතු තුලදී අකණ්ඩවම නොකැඩී සතිය පවත්වා ගැනීම තුලින් පුදුම සහගත කායික මෙන්ම මානසික සංසිඳීමක් ඇතිවීමටත් සෑම විටම ඊළඟ සක්මන හෝ පර්යංකය වඩා සාර්ථක වීමටත් හේතු වන ආකාරය නිරීක්ෂණය කරගත හැකි වුණි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසී උතුම් වූ නිවනින්ම සැනසේවා. දැයි ටිකට ඔය විදිහට කරගෙන යන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ මා වසර කිහිපයක් ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි සතිය ඉදිරියෙන් තියාගෙන භාවනාව දිනපතාම කරගෙන යමි. මාහට දින කිහිපයක පටන් නිමිත්ත එනම් හුස්ම රැල්ල ක්‍රමයෙන් ගෙවී ගිය පසු ගැඹුරු සමාධියේදී නාසය දෙපැත්තෙන් වෙවුලන ස්වරූපයක්ද ඇස් ඇතුලෙන් නලියන ස්වරූපයක්ද මුහුණේ තනින් තන මස්පිඩු දඟලන ස්වරූපයක්ද දැනේ. පසුවය ශරීරයේ එනම් විශේෂයෙන් උදරයේ උඩුකයේ ඊතා වේගයෙන් මස් පිඩු නලියයි. මෙහි වේගය විශ්මිතයි. සිහියෙන් මෙය මට කෙසේවත් කල නොහැකි. මගේ කිසිම අනුදැනීමකින් තොරව මෙය ඊතා වේගයෙන් සිදුවේ. විනාඩි දෙක තුනකින් පමණ පසු මෙය එක්වරම ක්ෂණිකව නවතී. දැන් කය ඊතා සංසුන්්‍ය. මීට තත්පරයකට පෙර කයෙහි ස්වභාවයත් දැන් ස්වභාවයත් අදහාගත නොහැකි තරමට පරස්පර විරෝධීය. වරින් වර ගැඹුරු සමාධියේදී මෙය සිදුවේ. මෙය නැවතුණු ෂණයෙන් නැවත හුස්ම රැල්ල ප්‍රකට වී හුස්ම රැලි කිහිපයක් එය කිහිපයකින් එය සංසුන් වී නොදැනීයයි. මා මෙම අවස්ථාවේදී මෙය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ලෙස හිතාගෙන මේවා දෙස නොසැලී බලා සිටිමි. මෙය ඔබ වහන්සේට වාර්තා කළ යුතුයයි සිතනු බැවින් මෙලෙස දන්වා සිටිමි. අනුකම්පාවෙන් මාහට අනුශාසනා කරන සීක්වා. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම නිවන් සුව ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඉස්සලා ලියුමේ බැලුවත් මේකේ තියෙන බැලුවත් තමන් මූල කර්මස්ථානයෙන් පිට දෙක හිටියත් මූල කර්මස්ථානයේ හිටියත් දෙකේදීම සතිය තියෙන බව අල්ලගත්තට පස්සේ මූල කර්මන්තයෙන් පිට ගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට ඇත්තටම අරමුණේ සීන සතියට වැඩිය ලොකු සතියක් තියෙන්න ඕනේ සතියෙන් අරමුණේ නැහැ කියලා තේරුම් ගන්න. මේ දෙක සම වෙනකන් භාවනා කරන්න. අරමුණේ හිටියත් පිට ගියත් සතිය තියෙනවා. මේ නැති අරමුණේ නැහැ පිට ගියා කියලා පශ්චාත්තාප නොවිල දෙකටම සම මට්ටමේ එනකන් ඒක ඉතින් කාලයානුරූප සිද්ධ වෙන දෙයක්. අන්න ඒකට අනුග්‍රහ කරන්න කිව්වේ තමයි මේකටයි ඉස්සල්ලා වීමට දෙකටම කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මා සමස්ත සක්මන දෙස සිත යොමු කර පාදවල මාරුවෙන් මාරුවට පොළොව මත ගැටෙන ස්ථානය මත සිහිය පිහිටුවා සක්මන ආරම්භ කළෙමි. ටික වේලාවකින් සක්මන මත සිත රඳවා ගැනීමට හැකිවිය. සෙමෙන් සක්මන ආරම්භ කළ මා ටිකක් ඉක්මනින් වේගයෙන් වේගයක්ගෙන සක්මන් කළෙමි. එවිට මට සක්මනේහි පහසුවක් දැනින. ටික වේලාවක් යන විට සිදුවන සක්මනට මාගේ ඊතරම් මැදිහත් වීමක් අවශ්‍ය නොවන බව පෙනුනි. ඉන්පසුව කිසිවක් අරමුණු නොකර සිදුවන සක්මන දෙස සිහියෙන් බලා සිටියෙමි. සුළු වේලාවකින් මාරුවෙන් මාරුවට මාගේ පාද මුල ඇඟිලි වලට ආසන්න කෙළවර පොළවෙන් ඉහළට එසවෙන ආකාරය දැනෙන්නට විය. මා තරමක් ඉදිරියට net යොමු කළෙමි. තවදුරටත් කිසිවක් අරමුණු නොකර සක්මන දෙස බලා සිටිමි. මට මාගේ සක්මන සිදුවන බවත් මාගේ ශරීරය තරමක් දෙපසට පැද්දෙමින් ඉදිරියට යන බවත් දැක්කිමි. විවිධ සිතුවිලි වලින් බොහෝ අවස්ථාවල ඊතා කිටි වේලාවකට සිත පිට ගියත් එය සතිමත් සක්මනක සක්මනට ඊතරම් බාධාවක් නොවිය. පරයන්ක භාවනාව ආනාපාන සතිය පරයන්ක භාවනාව සඳහා වාඩි වී කය සැහැල්ලුව පවත්වා ගතිමි. සිත තැන්පත් වෙනතුරු ටික වේලාවක් බලා සිටියෙමි. සිත තැන්පත් වූ පසු නාසිකාග්‍රේ වෙත සිත යොමු කර සිටියෙමි. නාසිකාග්‍රේ තුලින් වාතය ඇතුළු වීම හා පිටවෙන ආකාරය දැනේ. ආශ්වාසයේ අවසානයේ සහ ප්‍රශ්වාසයේ අවසානයේ නාස්කුහරය ටික වේලාවක් හිස්ස පවතින බව දැනේ. ආශ්වාසයේදී ඇතිවන හිස් බවට වඩා ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසය අවසානයේ ඇතිවන හිස් බව සමහර විට දීර්ඝ බව දැනේ. ටික වේලාවක් මෙදෙස අරමුණු කර බලා සිට පසුව කිසිවක් අරමුණු නොකර සිදුවන දේ දෙස බලා සිටීමි. ටික වේලාවකින් මුහුණේ දකුණුපස පහලින් හදවත ගැහෙන ආකාරයේ ගැස්මක් දැනෙන්නට විය. ටික වේලාවකින් ඒ මුහුණේ ඉහළට ගමන් කළ අතර නැවත මුහුණේ වම්පස ඉහළින් එය දැනෙන්නට විය. තවත් ටික වේලාවකින් එය ක්‍රමයෙන් අඩු වී ගොස් නැති වී ගියේය. ඒ විට මේ වන විට අප්‍රකටව පැවති ආනාපානය ක්‍රමයෙන් ප්‍රකට විය. පිම්බීම හැකිලීමද දැනේ. තවදුරටත් එදෙස බලා සිටින විට ආනාපානය සියුම් වී නැවත මුහුණ පුරාම පළමු ගැස්ම දැනෙන්නට විය. පසුවය බෙල්ලේ පිටුපස සහ පිටදිගේ පහළට පැතිරී ගිය අතර හෘදය දෙසින් ඉහළට එම ගැස්ම ඇතිවන බව දැනුනි. ටික වේලාවකින් එය ක්‍රමයෙන් සියුම ගොස් නොදැනී ගියේය. එවිටද ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ තරමක් ප්‍රකට විය. තවදුරටත් එදෙස බලා සිටීමි. නැවත ආශ්වාසය ප්‍රාශ්වාසය තුනී වී ගියේය. ඒ සමග මොළයේ ඉහළ පහළ අතර ඇඟිලි දෙකක් යවා ෂණිකව තද කරන්නාක් මෙන් කම්පනයක් ඇතිවිය. මෙය වාර පහක් පමණ ඇති වූ අතර ඒ විදුලියක් මෙන් ෂණික විය. තවදුරටත් බලා සිටින විට මොළයේ දකුණු පස අර්ධයෙන් ඉහළ කොටස හෘදයේ ස්පන්දනයෙන් ඉහළටත් දකුණටත් රිද්මයකට චලනය වනසේ දැනුනි. ටික වේලාවකින් එය නොදැනී ගිය අතර මුහුණේ නාසයෙන් පහළ කොටස වමටත් දකුණටත් හෘද ස්පන්දනයට අනුව චලනය වනු දැනි ක්‍රමයෙන් එය හොඳින් ප්‍රකට විය. මෙය මෙය ටික වේලාවක් පැවති සියුම් වී නැති වී යනවත් සමගම සිරුරේ ඉනෙන් ඉහළ කොටසට හෘද ස්පන්දනය වැනි රිද්මයකට දෙපසට ගෙහෙන්නට විය. මෙය දිගටම පැවතුණි. ඒ අතරම මුහුණේ සියුම් ස්ථානවලින් වලින් පවා මුහුණ පුරා පළමු ස්පන්දනය දැනෙන්නට විය. ඒ අතරම ආශ්වාස ප්‍රශ්වාසයේද සිරුරේ ඉහළට පහළට සිදුවන බව දැනුණු අතර හෘද ස්පන්දනයද සියුම දැනුනි. සිරුර තුර කර්මාන්ත ශාලාවක යන්ත්‍ර ක්‍රියා කරන්නාක් මෙන් විශාල ක්‍රියාවලියක් නිරතුරු සිදුවන බව අත්විඳෙමි. මේ ප්‍රමෝදජනක අවස්ථාවක් විය. මේ අතරතුර සමහර සිතිවිලි පැමිණ සති සතියට බාධා නොකර ඉවත් විය. සමහර සිතුවිලි නිසා සතිය ටික වේලාවක් ගිලිහි තිබීමද සිදු වූ අතර එම අවස්ථාවල ටික වේලාවකින් ආනාපානය සහ පිම්බීම හැකිලිම දැනි නැවත සතිමත් විය. මේ මාගේ භවනා අධ්‍යක්ින් වී. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පතිමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම උතුම් නිර්වාණය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. වාතාවේ දිග වැඩි බව නිසා අහගෙන ඉන්නකොට වෙහෙස වෙනවා. ඒ නිසා කපුලන් තරම් සම්පින්නණය කරන්න. ඒකට මෙහෙම උපදේශන හිතවිලි වතෙන් හෝ හත් ස්පන්දිත වශයෙන් හෝ මූණේ නැලවිල්ල හෝ පිම්බි මැගිලා ඔක්කොම එකයි. ඒවා වෙස් මාරු කරනවා. අර කෙනෙකුට මෙයා නැහැ, මේ කෙනෙකුට එයා නැහැ. මේ කුජේ දිහා බලන්න නම් වනන් දාන්නේ නැතුව. ඒ වගේ මේ එකම දේ එක එක රූප වලට පේනවා. වේදනාව වෙනකොට සද්ද නැහැ. සද්ද වෙනකොට වේදනාවක් නැහැ. හදවත ගෑනකොට මොන්න ලියන්නේ. මොන්නනකොට මේ ඔක්කොම එකයි. නම් වණක් දාන්න එපා. මේ කට මේ කට මෙහෙම නාසයේ දිව බඩ නැතු මේ දිහා බලාන ඉන්න දාන නමකට ගැලපෙන්න බෑ නතර. ලියලා ඉවර කරන්න බෑ. මේ සමස්තයට මේ කට මේ නාය බඩ දාන්න දාන්න කතන්දර වැවෙනවා. එකම එකම ගොම ඇලියක් තියෙන්නේ. උට ඕන වේදනාවක් වශයෙන් ඉන්න පුළුවන්, සද්දයක් වශයෙන් ඉන්න පුළුවන්, හෘද කම්පනයක් වශයෙන් ඉන්න පුළුවන්. වේදනාව ඕන දෙයක් වෙන්න පුළුවන්. ආහනේ බව තියාගෙන මොනවාක්වත් නංව නං දන්නද අඳුරන්නේ නැතුව බලන්න හිටියොත් පුදුමාකාර දර්ශනයක් මේක ඇතුලේ තියෙනවා. අපි නම් දාන්න ගිය ගමන් කතන්දර හැදෙනවා. ඉතින් වල්පල්ල හැලි දොඩ වෙනවා. මේ සමස්ත දියා බලන්න ඉන්න දැක්කේ නෑ වාගේ. ඒකට බලන්න ඇඟේ කෑලි වලට සම්බන්ධ නොකර බලන්න කියන එක තමයි මේකට දෙන උපදේශය. ඒක කෙලවරක් නෑ. කොච්චරක්වත් මේක නලියනවා. ඒක විපරිණාම ගතියක් තියෙනවා. සංකත ගතියක් තියෙනවා. ඒක දිහා නම් දාපු ගමන් කතන්දරයට අහු වෙනවා. තියෙන ආරි ජොලි මේ වැඩේ. ඇත්තටම. නමුත් අර මේ මේකෙන් කතන්දර ගොතන්න එපා. ප්‍රපංච කරන්න එපා. කෙටියෙන් සඳහන් කරලා දිහා ගොඩාක් කියලා බලන්න ඕනේ. තව ප්‍රශ්න කීයක් තියෙනවද? හයක් තියෙනවා. ඔය නිසා දැන් පැයකමාර පැයකොත් විනාඩි 10 විනාඩි 10ක් කියලා තියෙනවා. ඒ නිසා මෙතනින් අද අපේ ධර්ම සාකච්ඡාව නැතර කරනවා. ඒ ටික තියාගම හෙට උදේට. හෙට දවසට. ඒසට ඔය කියපුවා හෙට කියවන්නේ නැති වෙන්නේ මොකද්ද කරන්න තියෙන උපක්‍රමය? අද අද ඉතුරුච්ච ප්‍රශ්න ටිකෙන් පටන් ගන්නවා. ඉතින් අද ඉතුරුච්ච ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිච්ච ගැන කනකාට ප්‍රකාශ කරනවා. ඉතින් ඒ නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡාව සමාප්ත කරනවා. අපි තුනට රැස් වෙනවා. පරියංග භාවනාව සඳහා සිල් දනාඩම තෙරුවන් සරණයි.